නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉමස්මින් කෝ සුබන්ද ධම්ම විනයේ අරියෝ අට්ඨංගිකෝ මංගෝ උපලම්භති ඉදේව සුබන්ද සමනෝ ඉද ဒ ුතියෝ සමනෝ ඉද තතියෝ සමනෝ ඉද චතුත්ථෝ සමනෝ සුඤ්ඤා පරප්පවාදා සමනී යන්නේති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් මෙයින් අවුරුදු 2500 46කට පෙර වෙසක් පුර 15වක් පොහෝ දවසකදී සුභද්‍ර පරිබ්‍රාජකතුමාණන් අමතා වදාළ සූත්‍ර පාඨයක් මේ ප්‍රකාශ වුණේ. විශේෂයෙන්ම සම්බුද්ධ ශාසනය හැඳින්වීම පිණිස කෙටියෙන් දේශනා කළ සූත්‍ර පාඨයක්. මේ ඇතුළත් වන්නේ දීඝනිකායේ මහා පරිනිර්වාණ සූත්‍රයටයි. ඒ සම්බන්ධ දීර්ඝ විස්තර විවරණයක් නොව ඊටා කෙටි හැඳින්වීමක් මෙහිමයි. සරුවක්ඥන් වහන්සේ ලෝතර බුදුව 45 වසරක් මුළුල්ලෙහි දෙවියන් මනුෂ්‍යයන් සහිත සමස්ත ලෝක සත්වයාට අමා දහම් වැසි වස්සවල සූවිසි අසංකේය 9 කෝටි 60 ලක්ෂයක් දෙන අමාමහ නිවනට පමුණවා වදාලා පරිනිර්වාණ මංචකයේදී වෙසක් පුර පසළොස්වක පොහෝ දවසක කුසිනාරා නුවර උපවත්තන ශාලවනෝද්‍යානයෙහි පරිනිර්වාණ මංචකයේ වැඩ ඉඳගෙන සංඝ පිරිසට කුසිනාරා නුවර රජදරුවන් ප්‍රදාන මල්ල රජදරුවන් ප්‍රදාන ධර්මානුශාසනා පවත්වමින් සැතපුණු ඉරියව්වේ වැඩ ඉන්න මොහොතේදී දීර්ඝ කාලයක් නිවන් මඟ සොයමින් එසේ නමුත් කල්යාණ මිත්‍රයෙක් නොමැතිව පරිබ්‍රාජකයෙක් පැවතුණු ජීවත් වුණු සුභද්‍ර පරිබ්‍රාජකතුමා එතනට පැමිණියා. අනදමා හිමියන් වහන්සේගෙන් විමසුවා මට ස්වල්ප වේලාවක් තථාගතයන් වහන්සේ සම්මුඛව කතා කරන්න අවසරද කියලා. අනදමා හිමියන් වහන්සේ පිළිතුරු දුන්නා. සරුවඥන් වහන්සේට මහන්සි ඒ නිසා අවසර දෙන්න බෑ. මේ කතාව ඇහුණා ශාන්තිනායකයන් වහන්සේට. ඒ මොහොතේ අනදමා හිමියන් වහන්සේට විධාන කළා ආනන්දය ඒ සුභද්‍ර පරිබ්‍රාජකතුමාට මා වෙත පැමිණීමට අවසර දෙන්න කියලා. සැබවින්ම සරුවක්ඥන් වහන්සේගේ සම්මුඛ අවසාන ශ්‍රාවක රත්නය වෙන මේ මහා පුණ්‍යවන්තයාගේ අතීත හේතු සම්පත් දැක්ක තථාගතයන් වහන්සේ වෙත මොහු පැමිණ එකක් පසක ගෞරවාචාරව වාඩි වෙලා ප්‍රශ්නයක් ඇහුවා. භවත් ගෞතමයන් වහන්සේ මම බොහෝ කාලයක් මේ තාපස පැවිද්දෙන් පරිබ්‍රාජක ජීවිතයක් ගත කරනවා. මට දැනගන්න අවශ්‍යයි මා වැනි පරිබ්‍රාජකයන්ද බාහිර පැවිද්දන්ට සුගතිය නිවනක් ලැබෙනවාද කියලා දැනගන්න. ඒ වෙනකොට මෙතුමා අහලා තිබුණා සිද්ධාර්ථ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමැති ශාස්ත්‍රුන් වහන්සේ දෙවොලවට බඹලවට නිවනට මඟ පාදන එකම ශාස්ත්‍රුන් වහන්සේ කියලා අහලා තිබුණා. ඒ නිසායි මෙතුමා ඇවිල්ලා ප්‍රශ්න කෙරේ. ඒ වෙලාවේ ශාන්තිනායකයන් වහන්සේ මෙහෙම පිළිතුරක් දුන්නා. සුමද්‍රය මම පැවිදි වෙලා අවුරුදු 51යි. මේ පැවිදි වෙලා ඉන්න අවුරුදු 51 ඇතුළත කිසිම පරිබ්‍රාජක කෙනෙක් සුගතියට ගිහිල්ලා නැති බව මට පේනවා. මං කල්ප 91ක් ඈත දැන් බලනවා. කල්ප 91 ඇතුළත එකම එක පරිබ්‍රාජකයෙක් පමණයි සුගතියටවත් ගියේ. අනිත් ඇත්ත යන්නේ දුගතියට. ඒ සුගතියට ගිය පරිබ්‍රාජක තුමත් තමන්ගේ අවසාන මොහොතේදී තමන් අනුගමනය කළ අත්කලමතානු යෝගය අත්හැරිය. ඒ දෘෂ්ටි අත්හැරීම නිසා සුගතියට යන්න පුළුවන් වුණා. සුබද්දරය යම් සසුනක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඇතනම් ඒ ශාසනයේ පමණයි කෙලෙසුන් නැතිකොට ලබන සදාකාලික වෙනස් නොවන සුවයටපත් විය හැකි වන්නේ. ඒ බව ප්‍රකාශ කරමින් මේ සූත්‍ර පාඨය දේශනා කළා. ඉමස්මින් කෝ සුබද්ද ධම්ම විනයේ අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ උපලබ්ධති. සුබද්ද්‍රය මේ බුද්ධ ශාසනයෙහි පමණක් ආර්ය අෂ්ටාංගික මාර්ගය පවතිනවා. ඉදේව සුබද්ද සමනෝ සුබද්ද්‍රය මේ බුදු සසුනේ පමණක් සෝතාපන්න ප්‍රථම ශ්‍රමණයන් වහන්සේ පහළ වෙනවා. ඉද ဒ ුතියෝ සමුනෝ මේ ශාසනයේ පමණක්ම ဒ ුතිය ශ්‍රමණ කියන සකරදාගාමි පලස්තයන් පහළ වෙනවා. ඉද තතියෝ සමුනෝ මේ බුදු ශාසනයේම පමණක් තතිය ශ්‍රමණ කියන අනාගාමීන් වහන්සේ පහළ වෙනවා. ඉද චතුත්ථෝ සමුනෝ මේ බුදු ශාසනයේ පමණක් සතරවෙනි ශ්‍රමණ නමින් හැඳින්වෙන රහතන් වහන්සේ පහළ වෙනවා ලැබෙනවා. ශුඤ්ඤා පරප්පවාදා සමනේහි අඤ්ඤේ අන්නේ පරප්‍රවාද නම් වූ බාහිර ශාස්ත්‍රු ශාසන මේ කියන සෝතාපන්න සකදාගාමි අනාගාමි අරහත් ශ්‍රමණයන් වහන්සේලාගෙන් හිස්ය කියනක දේශනා කළා. කල්ප ලක්ෂ ගණන් පෙරම් පුරාගෙන ආව මේ සුබද්දර පරිබ්බාජකතුමාට ඒ දේශනා මාත්‍රේ සෑහුණා. මෙතෙක් කල තමා විමුක්ති මාර්ගයක් සොයමින් නියම කල්යාණ මිත්‍රයෙක් නොමැතිව ගත කළ අතර මේ ස්වල්ප දේශනාවෙන් තේරුම් කරගත්තා සුගතියට නිවනට යන මාර්ගය මේකයි කියලා. වැඳලා අවසර ඉල්ලුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අනුකම්පා උපදවා මා පැවිදි කරනසේක්වා කියලා. සරුවඥන් වහන්සේ වදාලා සුභද්‍රයේ අන්‍ය පැවිද්දෙක් අන්‍ය තීර්ථකයෙක් සසංගත වෙනවා නම් සාර මාසයක් පරිවාස පුරන්නට ඕනේ. සාර මාසයකින් පසුව භික්ෂු සංඝයා වහන්සේගේ සිත් දිනා ගත්තා නම් ශාසනීය පැවිද්ද ලැබෙනවා. එසේ නමුත් පුද්ගල විශේෂයක් තියෙනවා. එනිසා මට පැවිදි කරවන්න දැන් පුළුවන්. සාරුවක්ඥන් වහන්සේ සතපුණු ආසනයේම රැඳ ඉඳගෙන ශ්‍රී හස්තයේ දිගු කොට ඒහි භික්ඛු ස්වාඛාතෝ ධම්මෝ චාර බ්‍රහ්මචර්යං සම්මා දුක්ඛ සාන්ත කිරියාය මහාන මෙහියව ධර්ම විනයේ ස්වාඛාතයි සියලු දුක් කෙලවර කරනු පිණිස සසුන් බඹසර හැසිරෙව මේ වචනේ ශ්‍රී මුකෙන් හිත වෙනකොටම අර තාපස පිරිකර වෙනුවට අෂ්ඨ පරිස්කාර ශරීරගතව හැතවස් පිරුණු තෙරුන් වහන්සේ නමක් මෙන් ඊර්ධමය පාත්‍ර කීවර ධරව ඒහි භික්ෂු භාවයෙන් පැවිදි ලැබුණා. ඒ මොහොතේම සරුවඥන් වහන්සේගෙන් භාවනා කර්මස්ථානයක් ලබා ගත්තා. ඒ සල්ලු යනේම ගහක් මුලට පැමිණ භාග්‍යතුන් වහන්සේ රැඳින්නා දිහාට මුහුණලා වාඩි වුණා. එකම ආසනයේදී මෙම ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන හැටියට සමත විපස්සනා භාවනා වඩා ස්වල්ප වේලාවක් තුලදී සෞඛලස් නසා අරිහත්ත්වයටපත් වුණා. මේ තමයි බුදුසසුනේ සරුවක්යන් වහන්සේගේ සම්මුඛයෙහි පැවිදි වූ අවසාන අන්තිම ශ්‍රාවකයන් වහන්සේ. මෙම සුභද්‍ර මහරහතන් වහන්සේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ දෙනම විපස්සී බුද්ධ ශාසන කාලයේ සහෝදරයෝ ඒ කාලේ සුභද්‍ර පරිබ්‍රාජකතුමා නැත්නම් දැනට සුභද්‍ර රහතන් වහන්සේ වැඩිමල් සොහොයුරා අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ දෙවැන්න මේ දෙන්නා විශාල වස්තු සම්භාරය ඇති සහෝදරෝ දෙපළක් මේ දෙන්නට තිබුණා සියක් තිරියක වපසරී ඇත ඇති විශාල යල්යාය මේ කුඹුරෙහි ගොවිතැන් කරලා ගොයම් බණ්ඩි හැදෙන කාලේ බාල සොහොයුරා කිව්වා අපි මේ බණ්ඩි තලලා අග්ගස දානයක් දෙමු. වැඩිමලා කැමතුනේ නැහැ. කීප සැරයක් ආරාධනා කළාට කැමතුනේ නැහැ. පසුව කුඹුර දෙන්න බෙදාගත්තා. බෙදාගෙන බාල සොහොයුරා පලස්ත්‍රියක පමණ වූ තමාගේ කොටසින් බම්බිතරල අංගස දානයක් දුන්නා. එදාම හැන්දෑවේ කුඹුරට ආවම ගලවාගත්ත බම්බි ගොයම් බම්බි ඔක්කොම තිබුණන්ට වඩා රෝපණය වෙලා පුදුම සන්තෝෂයක් ධිටදම විපාකය. නාවාරයක් එම කුඹුරු යායේ අංගස දාන දීලා තියෙනවා. එතුමා ප්‍රාර්ථනා කළා යම් බුදු සසුනක සියල්ලන්ද පළමුව පැවිදි වෙන්නත් චිරරාත්‍රාඥ වෙන්න සියල්ලන්ද පළමුවෙන් අරිහත්ත්වේ සාක්ෂාත් කරගන්නත් හේතු වේවා කියලා. අර වැඩිමා සෝහුරාද අග්ගස දානයක් දුන්නේ එකවරක්. එතුමා එවැනි පැතුමක් කෙලේ නැහැ. මේ දෙන්න සසර සුගතිගාමීව පෙරම් පුරාගෙන ඇවිල්ලා තමයි අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ කපිලවස්තු පුරනුවර නැගෙනහිර පිහිටි ද්‍රෝණවත්තු බ්‍රාහ්මණ ගමේ ඉපදිලා වයස 16 දී බ්‍රාහ්මණ ශිල්පයේ පරතරටපත් වෙලා සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ උපන්න දවසේ අර ලක්ෂණ පරීක්ෂා කළ අයාතුරින් සියල්ලන්ට වයසෙන් අඩු වුණාට එක ඇඟිල්ලක් කුස්සලා මේ කුමාරයන් වහන්සේ සක්විති රජ වෙනතුරු ගිහි දේවත් ජීවිතේ වාසය නොකරන බව වාසි 29 දී පැවිදි වී 35 වෙනි වසරේදී මාන පරාජයකට ලෝතුරා බුදු වෙන බවක් අභීතව ප්‍රකාශ කළ එම කොණ්ඩඤ්ඤ මානෝගතුමා තමයි පසු කාලයක කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ බාටපත් උනේ. ඉතින් මේ ප්‍රවෘත්තියෙන් අපට පැහැදිලි වෙනවා කවර හෝ කුසලයක් කරලා යම්බඳු ධාර්මික ප්‍රාර්ථනාවක් සිතේ ඇති කරගත්තොත් ඒ දේ සේම ඉෂ්ට සිද්ධ වෙන බව. දැන් අපි සලකා බලමු සූත්‍ර පාඨයේ තේරුම. මේ සඳහන් වෙනවා ඉතා වැදගත් අර්ථ කීපයක්. ධම්ම විනයේ කියලා වචනයක් ප්‍රකාශ වුණානේ. ධම්ම විනයේ. ධර්මයේ කියන්නේ සූත්‍ර අභිධර්ම කොටස් දෙක. විනය කියන්නේ විනයේ පිටකය. පිරිනිවන් අධේ වැඩ ඉඳගෙන අනදමා හිමියන් වහන්සේ අමතා මෙහිම දේශනා කළානේ. යෝඛෝ ආනන්ද මයා ධම්මෝච විනයෝච දේශිතෝ පඤ්ඤත්තෝ සෝ වෝ මමච්චයේන සත්තා ආනන්දය මා විසින් තොපට යම් ධර්මයක් දේශන ලදන යම් විනයක් පනවන ලදන මගේ ඇවෑමෙන් තොපට ඒ ධර්මයේ විනය ශාස්ත්‍ර කෘත්‍ය સિદ્ધ කරන්නේ කියන එක දේශනා කළා. එතන ධර්මයේ කිව්වම සූත්‍ර පිටක අභිධර්ම පිටක. විනය කිව්වම විනය පිටක. එතකොට විනය පිටකයත් සූත්‍ර පිටකයත් එක්කාසු කරාම එතන තියෙනවා ධර්මස්කන්ධ ඔක්කොම 42000ක්. අභිධර්ම පිටකයේ පමණක් 42000ක්. සියල්ල 84000යි. මෙය ආනන්ද ස්වාමින් වහන්සේගේ අපදානය සඳහන් වෙනවා. එතකොට මෙහිදී මේ කියන්නේ ධර්මයේ විනය සියල්ල සම්පින්දණය කොට ගත්තාම බුද්ධ ශාසනය කියලා හඳුන්වනවා. ඒකයි ඉමස්මින් කෝ සුබද්ද ධම්ම විනයේ සුබද්දරේ මේ බුද්ධ ශාසනයෙහි ආර්යෝ අට්ඨංගිකෝ මග්ගෝ උපලබ්ධති ආර්ය වූ අංග අතකින් යුක්ත වූ මාර්ගයක් ඇත ලැබෙයි ඒ නිසා ඉදහේව සුබද්ද සමනෝ ඒ නිසා මෙහි පමණයි ශ්‍රමණයන් වහන්සේ නමක් ලැබෙන්නේ දෙවෙනි තුන්වෙනි හතරවෙනි නමින් හැඳුන්වන්නේ ඒ මාර්ග පලස්ත ආර්යයන් වහන්සේලාගේ හතර කොටසයි ශුඤ්ඤා පරප්පවාදා සමනේහි අඤ්ඤේ ඒ කාලේ බොහෝම ශාස්ත්‍රු ශාසන තිබුණා ප්‍රධාන වශයෙන් ශාස්ත්‍රු ශාසන හයක් තිබුණා පූර්ණ කාශ්‍යප මක්ඛලී ගෝසාල අජිත කේසකම්බල කකුද කච්චායන සංජය බෙල්ලත් පුත්‍ර නිගණ්ඨනාත පුත්‍ර කියන ශාස්ත්‍රූරුන්ගේ ශාසන තිබුණා ඒ අතර තවත් වෙනත් එච්චර ප්‍රසිද්ධ නොවූ ශාසන ශාස්ත්‍රු ශාසනක් තිබුණා ඒ කිසිම ශාසනයක මේ කියන සෝවාන් ආදී ආර්ය මාර්ගඵලාභීන් පහළ වී සිටියේ නැහැ. හැබැයි සරුවඥන් වහන්සේ පහළ වීමෙන් පසුව බොහෝ ශාස්ත්‍රීය බ්‍රාහ්මණ ගෘහපති ශ්‍රමණ ඥානවන්ත අය එනවා වාදෙට. බොහෝ සෙයින් වාදෙට එනවා. ඒ අතු හිතාගෙන එන ප්‍රශ්න මාලාව විමසන්නත් ඉස්සර සරුවක්ඥන් වහන්සේගේ දේශනා තුළින් විසඳෙනවා. ඒ නිසා එවැන්න තමාගේ දෘෂ්ටි ජාලාවන් ඔක්කොම අත්හැර දාලා බොහෝසෙන් සසුන්ගත වෙලා පරිදි වෙලා මඟඵල නිවන් සෝයෙන් සැනසීමටපත් වෙනවා. ඒ වාගේ සසුන්ගත වෙච්ච ශාස්ත්‍රීය බ්‍රාහ්මණ ගෘහපති ශ්‍රමණ පිරිස මෙතෙක් කියලා ප්‍රමාණ නැහැ. ඒ විදිහට සරුවක්ඥන් වහන්සේ වෙත බොහෝ දෙනා පැමිණ තිබෙන්නේ. එනිසා අන්‍ය ශාස්ත්‍රීය ශාසනවල නොමැති උසස් ප්‍රතිඵලයක් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිසා බුදු සසුනේ පවතිනවා කියන එකයි මෙහි හැඳින්වීම. ඊළඟට අපි සලකා බලමු මෙතන අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ කියන වචනය. අරියෝ කියන්නේ ශ්‍රේෂ්ඨ, නිර්දෝෂී, එවාගෙම උතුම් කියන තේරුමයි. අරියෝ කියන බුදුරජාණන් වහන්සේට බුදුරජාන් වහන්සේගේ ශ්‍රීමුකයෙන්ම එය දේශනා කළා තියෙනවා. ඒ කියන්නේ සදේවකේ භික්ඛවේ ලෝකේ සමාරකේ සබ්ධම්මකේ සස්සමන බ්‍රාහ්මනියා ප්‍රජාය සදේ මනුසාය තථාගතෝ අරියෝ මේ සූත්‍ර දේශනාවක් තියෙනවා. දෙවියන් සහිත, මිනිසයන් සහිත, මරුන් සහිත, බ්‍රහ්මයන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත සමස්ත ලෝක සත්‍ය අතරෙහි තථාගතයන් වහන්සේ ආර්ය නම් වෙනවා. හේතුව නිර්දෝෂී පුජ්‍යලයන්ගෙන් අග්‍රදැරි. සරුවක්ඥන් වහන්සේ ਸਰුව නිර්දෝෂයි. ඒ කියන්නේ වාසනා සහිතවම ක්ලේශයන්ගෙන් තොරයි. රහතන් වහන්සේලා කෙලෙසුන්ගෙන් තොර වුණාට වාසනා කෙලෙස් තියෙන්න පුළුවන්. වාසනා කෙලෙස් කියන්නේ සංසාර පුරුදු. සරුවක්ඥන් වහන්සේට වෙන්නේ සංසාර පුරුදු වශයෙන් තියෙන අසංවරකමක්වත් නැහැ. එනිසා උන්වහන්සේ ਸਰුව නිර්දෝෂ බැවින් ආර්ය නම් වෙනවා. ਸਰුව ශ්‍රේෂ්ඨ බැවින් ආර්ය නම් වෙනවා. දෙවියන් මනුෂ්‍යයන් සහිත සමස්ත ලෝකයේහි සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් විමුක්තියෙන් විමුක්ති ඥාන දර්ශනයෙන් රූප විලාසයෙන් ධර්ම දේශනා විලාසයෙන් පාරමී සම්භාරයෙන් පූර්ව ප්‍රනිධානයෙන් සෑම දෙයකින්ම සරුවක් යන වහන්සේ ශ්‍රේෂ්ඨයි ඒක නිසා ආර්ය නමින් හැඳින්වෙනවා. එම ආර්ය වූ සරුවඥන් වහන්සේ සොයාගෙන අනුගමනය කොට බුදු වී දේශනා කළ මාර්ගය නිසා ඒකට කියනවා අරියෝ මග්ගෝ අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ කියලා. තවත් තේරුමක් තියෙනවා. ඒ කියන්නේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන මේ මාර්ගඵලාභීන් වහන්සේලාට කියන ආර්ය අශ්‍රාවක කියලා. ඒ ආර්ය ශ්‍රාවක භාවයට පැමිණෙන උතුමන්ගේ ගමන්ගත් මාර්ගය නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා හඳුන්වනවා. ඒ වගේම මේ මාර්ගඵලාභී බාට පැමිණෙන්නේ යම් පිළිවෙතක් නිසාද? ඒ නිසාත් ඒකට ආර්ය මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියනවා. අෂ්ටාංග කියන්නේ අංග 8ක් ඇති බැවින්. එතකොට මෙන්න මේ කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය බුද්ධ ශාසනයේ පමණයි තියෙන්නේ. ශ්‍රමණ කියන මේ වචنين කියවෙන්නේ සමිතත්තාහි පාපානං සමනෝති පවුච්චති. ඒ කියන්නේ තමාගේ సంతානෙහි ක්ලේශ ධර්මයන් සමනය කළ බැවින් සංසිඳෙව බැවින් ශ්‍රමණය කියන මේ නම ලැබෙනවා නික්ලේශ උත්තමයන්ද. මාර්ගඵලාභී උතුම්න්ද ශ්‍රමණ කියන්නේ කෙලෙසුන් සංසිඳෙ වෙන නිසා. ක්ලේශ කියන්නේ සංකානේ දවන කවන උපතාපනය කරන මනෝමය ධර්මතාවක්. කියන්නේ චෛසික ධර්ම සම්භාරයක්. චිත්ත චෛසික ධර්ම රාශියක් තියෙනවා හිත දවනවා කරනවා. ඒ දවන කවන ධර්මතා කියන ඔක්කොම 14ක්. ඒකට පරිවාර වශයෙන් සිත් 12ක් ඡයසික ධර්ම සියල්ල 27ක් එකතු වෙනවා. ඒවා තමයි මේ විදිහට సంతානේ දවන්නේ තවන්නේ. අකුසල් සිත් 12යි ඉගෙදෙන ඡයසික ධර්ම 27යි. එයින් කෙලෙස් නමින් කියවෙනවා 14ක්. තවත් ඒක කෙටි කරලා ගන්නකොට 10ක් වෙනවා දස කෙලෙස් වස්තු කියලා. තවත් කෙටි කර ගන්නකොට අකුසල මුල තුන ගැලෙනවා. මෙන්න මේ කියන ධර්මතාවන්ගෙන් సంతානේ දැවෙනවා, තැවෙනවා, උපතාපණය වෙනවා. ඒවා සංසිඳවන්නේ යම්කිසි පිළිවෙතකින්ද ඒ සංසිඳ වීමෙන් ලබන ශාන්ත සැපයටපත් වූ උතුමන්ද කියනවා ශ්‍රමණ ශ්‍රමණ කියලා. එතකොට දැන් අපි සලකා බලමු අරියෝ අත්තංගිකෝ මග්ගෝ කියන එක සරුවඥන් වහන්සේගේ ශ්‍රී මුක දේශනාවෙන් කොහොමද හඳුන්ලා තියෙන්නේ කියලා. සම්මා දිට්ඨි, සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ, සම්මා වායාමෝ, සම්මා සති, සම්මා සමාධි. මේ කියන අංග 8යි. එතන සම්මා කියන වචනේ තේරුම් තුනක් තියෙනවා. සම්මා කියන්නේ යාථාවක නීයානික කුසල කියන තේරුම් තුනයි. යාථාවක කියන්නේ ඒකාන්තෙන් නිවරදි. ඒකාන්තෙන් නිවරදි. ඒක යාථාවක. නීයානික කියන්නේ ඒකාන්තෙන් සැපයට පමුණුවනවා. නීයානික කියන්නේ පමුණුවන තේරුමයි. සැපයට පමුණුවනවා. කුසල කියන්නේ ඒකාන්තෙන් අකුසල් නැසෙනවා. අන්නේ තේරුමයි සම්මා කියන වචනේ තියෙන්නේ. පදාටතම සම්මා කියන නිපාත පදය උපාදී වශයෙන් මුලින් තියෙනවා. එතකොට සම්මා කියන මේ පදයෙන් කියවන්නේ යාථාවක නෛර්යානික කුසල දර්ශනීයට කියනවා සම්මා දිට්ඨි. දිට්ඨි කියන්නේ දර්ශනය. දර්ශනීය කියනවා සම්මා දිට්ඨි මිච්ඡා දිට්ඨි කියලා දෙකක්. මිච්ඡා දිට්ඨි කියන්නේ අයාථාවක අනීයානික අකුසල දර්ශනයට කියනවා මිච්ඡා දිට්ඨි කියලානේ. එතකොට අයාථාවක කියන්නේ අයහපත්. ඒ වගේම සාවද්ද්‍ය අනීයානික කියන්නේ සැපයට නොපන්මුණ නොපමුණුවන. ඒ වගේම අකුසල කියන්නේ අනුවන වූ නැත්නම් අකුසල කියන්නේ මෝහයෙන් යුක්ත වූ නුවණින් තොර වූ කියන තේරුම මිච්ඡා කියන මේ වචනයට සම්බන්ධ වෙනවා. මිච්ඡා දිට්ඨි. මිච්ඡා කියන්නේ වැරදි කියන තේරුමනේ. එතකොට මිච්ඡා දිට්ඨිය හැර සම්මා දිට්ඨියකින් කියවෙන්නේ යාථාවක නීයානික කුසල කියන අර්ථයක්. එතකොට මෙතන දික්ටි කියන එකෙන් අපි ගණන්නේ පරමාර්ථ වශයෙන් ප්‍රඥාව. සම්මා දිට්ඨි කියනකොට මිත්‍යා දිට්ඨි කියනකොට කෙලෙම්ම දික්ටි ඡායසිකය. ඒකට වෙනම අකුසල ඡායසිකයක් වෙන දිට්ඨි ඡායසිකය. සම්මා දිට්ඨි කියනකොට කෙලින්ම ප්‍රඥාවට නමක්. ප්‍රඥාවට නමක් සම්මා දිට්ඨි. ඊළඟට සම්මා සංකප්පෝ. එතන කියන්නේ සම්මා කියන වචනේ තේරුම අර වාගේ යාථාවක නීයානික කුසල. යාථාව කියන්නේ නිවරදි. යාථාව කියන්නේ ශ්‍රේෂ්ඨ. ඒ වගේම යාථාවක කියන්නේ නෛර්යානික. සම්මා කියන්නේ එතකොට නෛර්යානික කුසල. එතකොට යාඛාවක වූද නෛර්යානික වූද කුසල වූද සංකල්පනාව සම්මා සංකල්පනාවයි. එය කොටස් තුනකට වෙන් කළ දේශනා කළා තියෙනවා. ඒ වෛද්‍යරින් අපි එකින් එක බලමු. ඊළඟට සම්මා වාචා. ඒත් එහෙමයි. යාඛාවක නියානික කුසල වචනය සම්මා වාචා. සම්මා කම්මන්තය යාථාවක නීයානික කුසල කර්මාන්තය සම්මා කම්මන්තය යාථාවක නීයානික කුසල ආජීවය සම්මා ආජීවය යාථාවක නීයානික කුසල ව්‍යායාමය සම්මා වායාමය යාථාවක නීයානික කුසල සතිය සම්මා සතිය යාථාවක නීයානික කුසල ඒකාග්‍රතාව සම්මා සමාධි. දැන් අපි නැවත වරක් බලමු. නිවරදි වූද, නෛර්යානික වූද, කුසල වූද ප්‍රඥාව සම්මාදිට්ඨියයි. නිවරදි වූද, නෛර්යානික වූද, කුසල වූද කල්පනාව සම්මා සංකල්පනාවයි. නිවරදි වූද, නෛර්යානික වූද, කුසල වූද වචනය සම්මා වාචාවයි. නිවැරදි වූ නෛර්යානික වූ කුසල වූ කර්මාන්තය සම්මා කම්මන්තයයි. නිවරදී වූ නෛර්යානික වූ කුසල වූ ජීවත් වීමෙහිවත් ආජීවය සම්මා ආජීවයයි. එසේම නිවරදී වූ නෛර්යානික වූ කුසල වූ උත්සාහය සම්මා වායාමයයි. නිවරදී වූ නෛර්යානික වූ කුසල වූ සිහිය සම්මා සතියයි. නිවරදී නෛර්යානික කුසල එකඟත්වය සම්මා සමාධියයි. ධර්මතා වශයෙන් මෙහෙමයි. සම්මා දිට්ඨි කියන්නේ ප්‍රඥාව. සම්මා සංකල්ප කියන්නේ විතරකය. සම්මා වාචා කියන්නේ වාචා විරති ඡයසිකේ. සම්මා කම්මන්ත කියන්නේ එසේම සම්මා කම්බන්ත නමින්ම කියන විරති ඡයසිකේ. සම්මා ආජීව කියන්නේ සම්මා ආජීව විරති ඡයසිකේ. ඒ නමින්ම ඒක හඳුන්වන්නේ. සම්මා වායාම කියන්නේ වීරිය. සම්මා සතිය කියන්නේ සතිය. සම්මා සමාධි කියන්නේ ඒකාග්‍රතාව. එයින් සම්මා වාචා කම්මන්ත ආජීව තුන විරති ඡායසික තුන හැටියට හඳුන්වනවා ඒකයිති වෙන්නේ ඡායසික 52කින් සෝබන රාශියකයි. සෝබන ඡායසික 25ක් තියෙනවානේ. එයින් තුනක් විරති තුන. ඊළඟට ප්‍රඥා කියන මේ සම්මා දිට්ඨිය ඒ සෝබන චෛතසික 25න් එකක්. ඒක සෝබන රාශියටයි කි. සම්මා සංකප්ප කියන එක ගැනෙන්නේ ප්‍රකීණක චෛතසික සංඛ්‍යාවටයි. ප්‍රකීණක චෛතසික හයක් තියෙනවා විතරක, විචාර, අදිමුක්ඛ, විරිය, පීති, ඡන්ද කියලා. ඒ විතරකයේ තමයි සම්මා සංකප්ප නමින් ගැනෙන්නේ. ඊළඟට සම්මා වායාම කියන තැනත් ඒක ගැනින්නේ වීර්ය ඡායසිකය ප්‍රකීර්ණක හයතයි කි. ඒකාග්‍රතා ඡායසිකේ සම්මා සමාධිය ඒකයි කියවන්නේ සරුව චිත්ත සාධාරණ ඡායසික හතටයි. දැන් මේ ධර්මතා අට තමයි මාර්ගාංග බාටපත් වෙන්නේ. මේ ධර්මතා අට ඒකට මාර්ගාංග කියන්නේ මග්ගෝති පටිපදා. පිළිවෙතටයි මාර්ගය කියන්නේ. පිළිවෙත කියන්නේ යම් කිසි ගමන් මඟක්. මේ මාර්ගාංග අට නැමැති පිළිවෙත යමෙක් අනුගමනය කරනවා නම් ඔහු නිර්දෝෂී කෙනෙක් වෙනවා. ඒක යථාවක. ඔහු නෛර්යානික එවත් පමුණුණු ලබන්නේක් වෙනවා. සුගතියට නිවනට පමුණුණු ලබන්නේක් වෙනවා. කුසල ඔහු අකුසල් නැසන්නේක් වෙනවා. නිසා තමයි මේ අට දෙනාට මග්ගෝ කියලා කියන්නේ. මග්ගංගානි මග්ග සම්පයුත්තකානං ධම්මානං තං සමුත්ථානානං ච රූපානං මග්ගපච්චේන පච්චයෝ කියා ප ဋ ාණ දේශනාවේ හැඳින්වෙනවා මේ මාර්ගාංග ඒ මාර්ග සංප්‍රයුක්ත චිත්තචෛසික ධර්මයන්ට චිත්තජ රූපයන්ට මාර්ග කියන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා එතන මග්ග කියන මෙය යම් කිසි කෙනෙක් අනුගමනය කරනවා නම් ඔහු සැපයට පමුණුවනවා කොහොමද සැපයට පමුණවන්නේ කියන එක අපි දෙවනෝ සෝදාගනිමු. බුදුරජාණන් වහන්සේ මේ නිවන පිණිසම දේශනා කළා නෙමෙයි. නිවනට යන්න ඉස්සර වෙලා මෙලව දියුණුව සඳහාද පරලෝ සුගතිය සඳහාද අනුශාසනා කළා තියෙනවා. ඊළඟට තමයි නිවනට උපනිශ්‍ර වෙන හැටියට දේශනා කරන්නේ. ඒ කියන්නේ දැන් අවබෝධ කරගන්නම් කොටස් තුනයි ඉන්නේ. උද්‍යති ප්‍රඥ විපංචිතඥ නෙය්‍ය යම්කිසි ධර්ම මාතෘකාවක් කළ පමණින් ආબોධ කරන්නම් උද්ගතිතඥ ධර්ම දේශනාවක් විස්තර කරද්දී ආબોධ කරගන්න අය විපංචිතඥ ඊළඟට ධර්ම ශ්‍රවණී කරලා සීලාදි ගුණ පුරමින් බොහෝ කලක් උත්සාහ කොට මාර්ගඵල අධිකමනය කරන්නන්ට කියන්නේ නිය්‍ය පුජ්‍යලෝ ඒ හැර පදපරම කියලාත් ඉන්නවනේ කොටසක්. පදපරම කියන්නේ කොච්චර බණ ඇසුවත්, කොච්චර සීල් රැක්කත්, කොච්චර භාවනා කළත්, කොතෙක් පින්කම් කළත් ඒ ජීවිතයේ මාර්ගඵල ලබන්නේ කර්ම කීපයන් නිසා. තමන්ගේ පාරමී අසම්පූර්ණ වෙන්න පුළුවන්. එසේ නැත්නම් මතු අනාගතයේ බුදුබා පතන, පසේ බුදුබා පතන, අගසව තනතුරු පතන වැනි උසස් ප්‍රාර්ථනා ඇති කෙනෙක් වෙන්න පුළුවන්. ඒ අය වෙනත් බුදු සසුනකදී අධිකම ලබන්නේ ඒ අත්ව බණ අහනවා, සීලාදී ගුණ පුරනවා, බණ භාවනා කරනවා, ඒ ජීවිතය අධිකම ලබන්නේ ඒ අත්වත් පද කර්ම ගණයටයි වැටෙන්නේ. ඉතින් සරුවක්ඥන් වහන්සේ එවන්නන්ට ධර්ම දේශනා කරනවාමයි. ඒ නිසා ලෞකික දියුණුව වශයෙන් මෙලොව දියුණුව, පරලොව සුගතිය, සාන්ත නිවනට සරුවක්ඥන් වහන්සේ අනුශාසනා කරනවා. ඒ නිසා ඒ අනුශාසනාවේදීද සඳහන් වන්නේ මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන හැටියට පැවැතීමටයි. දැන් කුසලස් උපසම්පදා කියන ගාථාවේ සබ්බ පාපස්සකරණං කුසලස් උපසම්පදා සචිත්ත පරිෝදපන. ඒ කියන්නේ අකුසල් වලින් වැළකීම, කුසල් රැස් කිරීම, සිත පිරිසුදු කිරීම. මේ කාරණා තුනෙන් සීල සමාධි ප්‍රඥා තුන වැඩෙනවා. අකුසල් නොකිරීම නිසා සීලය වැඩෙනවා. කුසල් රැස් කිරීම නිසා සමාධිය වැඩෙනවා. ඒ දෙක නිසා සමති විපස්සනා භාවනා වැඩිවීමෙන් ධ්‍යාන මාර්ගඵල අධිගමනයේ තේක්ෂිත පිරිසුදු වෙනවා. මෙයින් පැහැදිලි වුණේ සීල සමාධි ප්‍රඥා. එතකොට මේ ආර්ය අෂ්ටායක මාර්ගය මේ සීල සමාධි ප්‍රඥා කියන කොටස දෙපදා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. සත්‍යයන් අතුරෙන් ශ්‍රේෂ්ඨ සත්‍යය චතුරාර්ය සත්‍යයයි. ධර්මයන් අතුරෙන් ශ්‍රේෂ්ඨතම ධර්මය නිර්වාණ ධර්මයයි. දෙපාත්වයෙන් ශ්‍රේෂ්ඨ උත්තරයන් වහන්සේ පසස් ඇති සරුවක්යන් වහන්සේ. එතකොට මේ මාර්ගඵල අධිගමනයේ සඳහා මෙමෙ කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හැර වෙන මාර්ගයක් නැහැ. ඒක නිසා තථාගතයන් වහන්සේලා මේ මාර්ගය දේශනා කරනවා. ඒ අනුගමනය කරන්න මේ සංසාර දුකින් අත මිදෙනවා. දැන් අපි සලකා බලමු මේ වැතින අර්ථ සම්පත්තිය. ඒ කියන්නේ සම්මා දිට්ඨියේ තියෙන අර්ථ සම්පත්තිය නිවැරදි ඇකීම. සම්මා සංකල්පනාවේ අර්ථ සම්පත්තියේ කුසලයට නිතර නිතර යොමු කිරීම. ඒකට කියනවා අභිනිරෝපණී කියලා. සම්මා වාචාවේ අර්ථ සම්ප්‍රාප්තිය එක්කාසු කිරීම. ඒකට කියනවා සම්මා පරිග්‍රහණය කියලා. ඒ කියන්නේ හොඳ වචන, සුභාර්ථ වචන කතා කරනකොට පිළිස් එක්කාසු වෙනවානේ. ඒ වගේම කුසල් එක්කාසු වෙනවා. දැන් බලන්න බොහොම මధుර මනෝහරව ධර්ම දේශනා කරන දේශකයන් වහන්සේලා දක්ෂ ගණන් පිරිස එක්කාසු වෙනවා. සරුවක්ඥන් වහන්සේගේ දේශනාවේ තියෙන සුභාසිතත්වය නිසා ප්‍රමාණ කළ නොහැකි තරම් මිනිස්සෝ දෙවියෝ බ්‍රහ්මයෝ පිතුණා. ශ්‍රාවකයන් බවට පත් වුණා. ඒක තමයි සම්මා වාචාවේ තියෙන සම්මා පරිග්‍රහණ අර්ථය. සම්මා කම්මන්තයෙන් කියන්නේ සම්මා සමුත්ථාපන අර්ථය. ඒ කියන්නේ කයින් කරන කුසල් නිසා අලුත් අතුරු අලුත් කුසල් මතු කරගන්න ලැබෙනවා. ඒක සම්මා සමුත්ථාපනය. සම්මා ආජීවයේ කියන ලක්ෂණය වෝදාන. වෝදාන කියන්නේ පිරිසුදු බව. නිවැරදි ආජීවයෙන් ජීවත් වෙන පුද්ගලයා බොහොම පිරිසුදුයි. ඒ වගේම සම්මා වායාමයේ තියෙන පරිග්‍රහාර්ථය කියන්නේ අනෙක් ධර්මතාවන්ද රුකුව දීම. ඊළඟට පග්ගහාර්ථය පග්ගහාර්ථය කියන්නේ රුකුව දීම. සම්මා සතියෙන් කෙරෙන්නේ උපස්ථානාර්ථය කියන්නේ කුසල්සිත නිතර මතු කර දෙන්න එළඹ සිටිනවා. කුසල් අරමුණු මතු කර දෙන්නේ සම්මා සතියයි. සම්මා සමාධියෙන් කෙරෙන්නේ අවික්ෂේප බව. අවික්ෂේපාර්ථයේ හිත විසිරී යන්න දෙන්නේ නැහැ. එතකොට බුදුරජාන් වහන්සේ දේශෝ අර්ථය මෙහිමයි. සම්මා දිට්ඨිය තෝරන කොට දුක්ඛේ සමුදය නිරෝධේ මාර්ගෙන් නොදන්නාකම අවිද්‍යාවයි ඒ දන්නාකම සම්මා දිට්ඨියයි. එතන අභිධර්ම ක්‍රමයක ධර්මතා 8ක් ගැන හඳුන්වනවා. දුක්ඛය, සමුදය, නිරෝධය, මග්ගය, පූර්වාන්තය අපරාන්තය පූර්වාපරාන්තය පටිච්චසමුප්පාදේ මේ ධර්මතාවන් හරියට යම් කෙනෙක් වටහා ගැනීමෙන් සම්මා දිට්ඨිය වැඩි දියුණු වෙනවා සම්මා සංකල්ප කෙනෙක් ධර්මතා තුනකින් දේශනා කළා ඒ කියන්නේ නෙක්ඛම්ම සංකප්ප අව්‍යාපාද සංකප්ප අවිහිංසා සංකප්ප නෙක්ඛම්ම සංකප්ප කිව්වේ කෙලෙසුන්ගෙන් නික්මීම සඳහා නිවන් සුව සඳහා අදිෂ්ඨාන සබාගෙන කුසල කිරීම. නෙක්ඛම්ම සංකල්ප කොටින් නිවන් පැතීම. අව්‍යාපාද සංකල්පනා මෛත්‍රිය. අවිහිංසා සංකල්පනාව කරුණාව. නෙක්ඛම්ම සංකල්පනාවේ අනිත් පැත්ත කාම විතරක. අව්‍යාපාද සංකල්පනාවේ අනිත් පැත්ත ව්‍යාපාද විතරකේ. අවිහිංසා සංකල්පනාවේ අනිත් පැත්ත විහිංසා විතරකේ. එතකොට ඒ වාට ප්‍රතිපක්ෂ වූ නෙක්ඛම්ම සංකල්ප, අව්‍යාපාද සංකල්ප, අවිහිංසා සංකල්ප. නිවන් සෝපතා කුසල් කිරීමෙන් ඒ සඳහා හිත යෙදීමෙන් සම්මා සංකල්පය වැඩෙනවා. මෛත්‍රී වැඩීමෙන් සම්මා සංකල්පය වැඩෙනවා. කරුණා වැඩීමෙන් සම්මා සංකල්පය වැඩෙනවා. මේක ප්‍රඥාවට පක්ෂපාතයි. සම්මා දිට්ඨියට පක්ෂපාතයි. සම්මා වාචා කියන තැන මුසාවාදයෙන් වැළකීම, කේලම්බස් කීමෙන් වැළකීම, පරුෂබස් කීමෙන් වැළකීම සහ ඉස්බස් කීමෙන් වැළකීම. එතකොට මේ වැළකීම නිසා එකට කියන විරති කියලා. ඒකට විරති සම්මා වාචා. ඒ හැර මුසාවාදයෙන් තොර සත්‍ය වචන කතා කිරීම. කේලාම්බස් කීමෙන් තොරව සමගදම් වර්ණ වචන කතා කිරීම. පරිසබස් කීමෙන් වැළකී මෛත්‍රියෙන් මුරුදු මොලොක් වචන කතා කිරීම. හිස් වචන කීමෙන් වැළකී දෙලොවට වැඩදායක යහපත් වචන කතා කිරීම මේ සඳහා යොදන වචනය චේතනා සම්මා වාචා. ඒක සම්මා කම්මන් වාචාවයි. මාර්ගාංගය. සම්මා කම්මන්ත කියන තැනත් එහෙමයි. ඒ කියන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීම, අදින්නාදානෙන් වැළකීම, මිච්ඡාචාරයෙන් වැළකීම, අධර්ම කටයුතු වලින් ශාරීරික වශයෙන් කරන අධාර්මික කටයුතු වලින් වැළකීම. සුරාපානෙන් වැළකීම. මේ වැළකීම විරති සම්මා කම්මන්තයයි. ඒ හැර දන් දීම, සීල රැකීම, භාවනා කිරීම, වත් පිළිවෙත් කිරීම ආදී වශයෙන් ශාරීරියේ මෙහෙසුවලා යම් යම් කුසල ක්‍රියාවන් යෙදෙනවා නම් ඒ ශාරීරියේ මෙහෙසවන යෙදෙන හැම විටකම සම්මා කම්මන්තයකට කියනවා චේතනා සම්මා කම්මන්ත කියලා. ඒ වගේම ජීවත් වීම සඳහා කෙරෙන ප්‍රාණඝාතයෙන් වැළකීම, අදින්නාදානෙන් වැළකීම, මිච්ඡාචාරයෙන් වැළකීම, මුසාවාදයෙන් වැළකීම, සුරාපානයෙන් වැළකීම, කේලාම්බස් කීමෙන් වැළකීම, පරසබස් කීමෙන් වැළකීම, එවාගෙම කිස්බස් කීමෙන් වැළකීම, වැරදි වෙළඳාම් වලින් වැළකීම ආදී වූ මිත්‍යා ආජීවයන්ගෙන් වැළකීමද කියනවා විරති සම්මා ආජීවය ඒ හැර උත්සාහයෙන් දැහැමින් සෙමින් උපයා සපයා ජීවත් වීම සඳහා යොදන සිත සම්මා ආජීව. ඒකට කියනවා චේතනා සම්මා ආජීව. ඊළඟට සම්මා වායාම කියන තැන තමන්ගේ ජීවිතයේදී මෙතෙක් සිද්ධ නොවූ අකුසල් සිද්ධ නොවන හැටියට මෙතෙක් සිද්ධ වූ අකුසල් ඇතොත් ඒවා ප්‍රහාණය වෙන හැටියට මේ ජීවිතයේ සිද්ධ නොවූ කුසල් රැස් කර ගැනීම පිණිස නූපං කුසල් ඉපදීම වගේම උපන්න කුසල් වැඩි දියුණු කිරීම පිණිස සිතේ ඇති කරගන්න බලවත් උත්සාහයට කියනවා සම්මා වායාම. ඒ වගේම කය පිළිබඳ සිහිය, සිතේ සන්තෝෂයේවත් වේදනා පිළිබඳ සිහිය, සිත පිළිබඳ සිහිය, සිතේ පවත්නා ධර්ම ස්වභාවයන් පිළිබඳ සිහිය කියන සතරාකාර සතියට කියනවා සම්මා සතිය. සම්මා සමාධි කියන්නේ සෑම කුසල කුසල ජවන් සිතක් පාසා පහළවන එකඟත්වය සම්මා සමාධිය. නැවත වරක් අපි මේක සියුසා බලමු. දැන් අපි දොහොත් නගා වැන්දනේ සිල් සමාදන් වෙනකොට අවසර ස්වාමීනි කියලා ඊළඟට දොහොත් නගා নমස්කාර කිව්වා. එතකොට බලන්න මෙතෙන්දී අපේ సంతානෙහි මාර්ගාංග පහක්ම පහළ වුණානේ. ඒ කොහොමද? මේ දුහොත් නගා වැඳීමෙන් මේ নমස්කාරී කීමෙන් මගේ සිතේ කුසල් සිත් පහළ වෙනවා. එය මට ලෝවේ ලෝතුරා සුවගෙන දෙනවා. මගේ సంతානේ බෝධිපාක්ෂ ධර්ම වැඩනවා කියන අවබෝධයකින් ඒක සීලයක්. සීලයක් කියන්නේ එතන චාරිත්‍ර සීලය. දුහොත් නගා වැඳීම සීලයක්. নমස්කාරී කීමත් සීලයක්. එතකොට එතෙන්දී තමාගේ සිත ඥානවන්ත බැවින් සම්මාදිට්ඨිය තෙන තියෙනවා. නිවම්පතා දොහොත් නගා වැඳීම නිසා සම්මා සංකප්පයතන තියෙනවා. ඒ වගේම සීල් සමාදන් කරවන දේශිකයන් වහන්සේ කෙරෙහි මෛත්‍රියතන තියෙනවා. ඒක සම්මා සංකල්පනාව. කරුණාවත් එතන තියෙනවා. සම්මා සංකල්පනාව. ඒ මොහොතේ নমස්කාරය කියම මුසාවාදෙන් තොර, විසන වචනෙන් තොර, හිස් වචනෙන් තොර, පරස වචනෙන් තොර මෙලවට පරලොවට වැඩදායක යහපත් වචනයක්. ඒක සම්මා වාචා. ඒ මොහොතේ දොහොත් නගා වඳින වෙලාවේ තමන්ගේ සිතේ පහළවන චේතනාව නිසා එම දොහොත් නගා වැඳීමේ ක්‍රියාව සිද්ධ වුණා සම්මා කම්මන්තේ. ඒ මොහොතේදී තමාගේ సంతානයේ හුස්ම ගන්නෙත් පිරිසුදු සිතින් සම්මා ආජීවය. දොහොත් නගා වැඳීම සඳහා අත යසවීමේ උත්සාහයක් පහළ වෙනවා. සම්මා පායාම. දොහොත් නගා වැඳීම සඳහා සිහියක් පහළ වුණා. සම්මා සතිය. ඒ මොහොතේදී චිත්ත වීතියක් ගානේ ඒ දොහොත් නඟා වැඳීමේදී নমස්කාරයේ කීමේදී එකඟත්වයේ පහළ වුණා එනම් ජවන් සිතක් ගානේ ඒකග්ගතා චෛසිකේ පහළ වුණා සම්මා සමාධිය. එතකොට මේ අට එක හිතේ පහළ වුණා නෙමෙයි. අට වෙන වෙනම සිත්වල පහළ වුණේ. එක හිතේ පහළ වෙනවා නම් මෙතන පහළ වෙන්නේ පහක්. සීල් සමාදන් වෙනකොට පමණක් හයක් සමාදන් පහළ වෙනවා. අපි බලමු දැන් මේ දොහොත්ඟා වැඳීමේදී සම්මා දිට්ඨිය, සම්මා සංකල්පය, සම්මා වායාමය, සම්මා සතිය, සම්මා සමාධි කියන පහ අනිවාර්යෙන් පහළ වුණා. ඒ නුවණින් දොහොත්ඟා වැඳ නිසා. ඊළඟට අර වචනේ පාවිච්චි කළානේ. ඒ වචනේ පාවිච්චි කරනකොට සම්මා වාචා මාර්ගාංගයත් එක හයක් වෙනවා. ඊළඟට දෝෂ නැංගවීම සඳහා උත්සාහයක් ඇති වුණානේ. එතන සම්මා කම්මන්ත කියන මාර්ගාංගයත් එක්ක හයක් වැඩෙනවා. ওই විදිහට දැන් අපි තිසරණේ සමාදන් වුණා. පංචශීලයේ සමාදන් වුණා. ඒ ඒ වෙලාවට ආම බහන්තිය කියලා පිළිගත්තා. ඒකක් දෙකක් ගානේ මාර්ගාංග තමයි වැඩුණේ. ඒකම අපි බණ අහනවා. මේ බණ අහන වෙලාවේ අපි දසවන් නමාගෙන සාවධානව ධම්ම අහනවා. මේ අහන අහන වෙලාවේ සෝතද්්වාරික වශයෙන් කුසල චිත්ත වීතිත් පහළ වෙනවා මනෝද්වාරික කුසල චිත්ත වැඩියෙන් පහළ වෙනවා සද්දම් පතම චිත්තේන තීතං ဒ ුතිය චේතසා නාමං සතිය චිත්තේන අත්තං චතුත්ථ චේතසා මේ ශබ්දයේ පළමුවෙන් සෝතද්්වාරික චිත්ත වීතියෙන් අහනවා ඊළඟට මනෝද්වාරික චිත්ත වීතියෙන් ඒ ශබ්දය අතීත ශබ්දය අරමුණු කරනවා ඊළඟට මේ කියවෙන්නේ මේ නමයි මේ කියවෙන්නේ මේ නමයි කියලා නම තේරුම් ගන්න චිත්ත වීතියක් තුන්වෙනි පහළ වෙනවා. ඊළඟට මේකේ අර්ථය මේකයි මේකේ අර්ථය මේකයි කියලා අර්ථය වටහා ගන්න චිත්ත වීති සතරවෙනිව පහළ වෙනවා. හැබැයි මේ හතර එක චිත්ත වීතියක් නෙමෙයි. එක්කෙනි චිත්ත වීති සිය දහස් ගණන්ගෙන් තමයි අපට වැටහෙන්නේ. එතකොට එක වචනයක් කියන්න චිත්ත වීති රාශියක් අපට ඕන වෙනවා. එතකොට එකක් එකක් ගානේ අපේ සිතේ ජවන් සිත් පහළ වෙනවානේ. ඒ ජවන් සිතක් සිතක් ගානේ තමයි මේ මාර්ගාංග පහළ වෙන්නේ. එතකොට අපට ධිට්ඨ ධම්ම වේදිනිය වශයෙන් මේ මාර්ගාංග අපව සැපයට පමුණුවනවා. ඒ කියන්නේ දැන් අපි নমස්කාර කරනකොට සීල් සමාදන් වෙනකොට අපේ හිත මොන තරම් පිරිසුදුද? ඒ මොහොතේ අපට බයක් නැහැ, කැතිගැන්මක් නැහැ, දුකක් වේදනාවක් නැහැ, කුසගින්නක් පිපාසයක් දැනෙන්නේ නැහැ. හිත කය නිරෝගී. අන්න ආරෝග්‍ය අර්ථය. ඒ මොහොතේ හිතකය බොහොම නිවැරදි. අන්න අනවද්‍ය අර්ථය. ඒ වගේ මොහොතේදී තමාගේ සිත සිතූ පැතූ දේ ඉෂ්ට වෙනවා කියන විශ්වාසය තියෙනවා. අන්න ඒකට කියන ඉෂ්ට විපාකාර්ථය. ඒ මොහොතේදී තමාගේ සිත නුවණින් යුක්තයි. අන්න කෝසල සම්භූතාර්ථය. සෑම කුසල් සිතක් පාසා මේ අර්ථ හතරකට අපි එකතු වෙනවා. එතකොට අපිට ධිට්ඨ ධම්ම විපාක වශයෙන් ඒ මොහොතේම අපි සැපවත්. ඒ වගේම සමහර විට අපට ජීවිතයේ යම් යම් මාරක බාධක තිබුණා නම් අපි මේ හැසිරෙන පිළිවෙත් තුළින් ඒවායින් අපි බේරෙනවා. ඒකත් ධිට්ඨ ධම්ම විපාක වශයෙන් අපට එළොම ලැබෙන ඵල විපාකයක්. ඒකත් මේ මාර්ගාංග නිසා ලැබෙන ප්‍රයෝජනයක්. පමුණුවනවා අර දුක්ඛ විපාකයන්ගෙන් තොරව සැප විපාකයට පමුණුවනවා. මාරක බාධකයන් ඉවත් කොට උපස්තම්බනේ වෙනවා. ඒ වගේම අපට යන්න තියෙන සතර ආපාගමන වළක්වලා මේ මාර්ගාංග සිතේ දූණු වීම නිසා අපි යවනවා සුගතියට. චාතුරු මහා රාජකාදී දිව්‍ය ලෝකවලට යවනවා. ඒ මක් නිසාද අපේ පැතුම නිවන නිවනට යමතුරු අපි අපි පාරමී පිරිනතුරු සුගති ලෝකවල අපට හැසිරෙන්න සිදු වෙනවා. ඒක සිතුවත් නොසිතුවත් සිදු වෙනවා. එතකොට සුගති ලෝකවලට කවුද මේ පමුණුවන්නේ? මෙන්න මේ මාර්ගාංග අට දෙනා එකතු වෙලයි. එපමණක් නෙමෙයි. දැන් අපි මේ ජීවිතයෙන් චුත වී යම් භාවයක උපදිනවා. සමාජයට අපේ මව කුසක උපාන්න නම් අපට පූර්ව භාවය පේන්නේ හැබැයි ඕපපාතික වශයෙන් දේවත්වයටමපත් වුණා නම් පූර්ව භාවය පේනවා. එතකොට මව කුසේ උපදිනාට පූර්ව භාවය නොපෙනෙන්නේ භාවාන්තරින් වැහිලා. නමුත් උපපාතික වශයෙන් උකන් ආට පේනවා. එතකොට එයාගේ సంతානෙහි අර මුලින් පුරුදු කරන ලද ගුණාංග නැවතසේ දහස් ගුණෙන් දිනු කරගන්න ලැබෙනවා. මෙන්න මේ අනුව සලක බැලීමේදී ඒ මාර්ගාංග අට දෙනා භවයක් භවයක් පාසා පුද්ගලයාට උපනිශ්‍රේ වශයෙන් පිහිට වෙනවා. භවයෙන් භවයට පෙරපස සඳක්මින් ඒ ගුණ ධර්මයන් වර්ධනය වෙනවා. එනිසා භවයෙන් භවයට සුගතියට පමුණවනවා, ශ්‍රද්ධාවන්ත කෙනෙක් බවට පමුණවනවා, සීලවන්ත කෙනෙක් බවට පමුණවනවා එවාගෙම ත්‍යාගවන්ත කෙනෙක් බවට පමුණුවනවා. එවාගෙම ධනවත් කෙනෙක් බවට පමුණුවනවා. රූපවන්ත කෙනෙක් බවට පමුණුවනවා. පරිවාර ඇති කෙනෙක් බවට පමුණුවනවා. එවාගෙම යසීසුරු ඇති කෙනෙක් බවට පමුණුවනවා. එවාගේ මහේසාක්‍ය කෙනෙක් බවට පමුණුවන සිටු තනතුරට පමුණුවන රජ සැපයට පමුණුවනවා දෙව් රජ බවට පමුණුවනවා බ්‍රහ්ම ලෝකයට පමුණුවනවා ඔය පැමිණවීම සියල්ල සිද්ධ වෙන්නේ සිතේ පුරුදු කරගන්නා පූර්ව භාග ප්‍රතිපදා වශයෙන් වැඩෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය නිසායි. එපමණක් නෙමෙයි අපේ පරම ප්‍රාර්ථනාව තියෙන්නේ වෙනස් නොවන සැපේනේ. වෙනස් නොවන සැපේ නම් ලෝකයේ ඇතුලේ නෙමෙයි ලෝකෙන් එතර වෙන සැපයයි. ඒ සැපේ දක්වා මේ මාර්ගාංග අට දෙන අපව ගෙනියනවා. ඒකට කියන්නේ නෛර්යානික කියලානේ පමුණුවනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මෙම ආර්ය අෂ්ටාංග මාර්ගයේ පරමාර්ථය චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණය එහි යෙදෙන පුද්ගලයා සතුවත් බවට පැමිණීමයි. ඒක මොනම බාහිර ලෝකයක ඇති දෙයක් නෙමෙයි. බාහිර ශාස්ත්‍රීය ශාසනයක ඇති දෙයක් නෙමෙයි. බුද්ධ ශාසනයේ පමණක් ආවේනික වූ තා විශිෂ්ට ධර්මතාව සම්පත්තියක්. ඉතින් ඒ ධර්ම සම්පත්තිය අපට ලැබිලා තියෙනවා. බෞද්ධයන් වශයෙන් අපට ලැබිලා තියෙනවා. හැබැයි අබෞද්ධයන්ට කිසිසේත් ඒක ආවරණයක් නැහැ. නාමයේ ඒ කියන්නේ එක එක ආගමික නාම තියෙන්න පුළුවන්. නමුත් යම් කෙනෙක් මේ ಗುಣධර්ම ටික අනුගමනය කළා නම් ආගම කවරක් වුණත් ඒ ඇත්තා සැපයට පැමිණෙනවාමයි. ඒ කියන්නේ කුසගින්නෙන් ඉන්න කෙනාට ආහාරය Tamanta ඖෂධයක් වෙනවා. එතකොට කුජල ભેදයක් නැහැනේ. හැම දිනාට කුසගින්න තියෙනවා. ආහාර ගත්තනම් කුසගින්න නිවෙනවා. පිපාසයතනත්තාට පානීය සඳහා සුදුසු පානයක් තියෙනවා නම් පිපාසි නිවෙනවා. කුජල ભેදයක් නැහැනේ. ඒ වාගේ තමයි බුද්ධ ධර්මය. ඒ කියන්නේ වංශ භේදයක් නැහැ, ಜಾති භේදයක් නැහැ, දේශ භේදයක් නැහැ. හැම දිනාටම සාධාරණ හැම දිනාට හිතසෝපනිස පවත්නා ධර්ම ස්වභාවයක් සූර්යාලෝකයේ වාගේ. සූර්යාලෝකයේ මුළු ලෝකයේ සෑම දිනාටම ආලෝකය බෙදා දෙනවා. චන්ද්‍රාලෝකයේ වාගේ චන්ද්‍රාලෝකයේ ලෝවැස් ජනතාවට සිසිල්ලා ලෝකේ බෙදා දෙනවා. ඒ වාගේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ලෝකේතම ආලෝකයේ දෙන සැපේ බෙදා දෙන උතුම් ධර්ම මාර්ගය. ඒ ධර්ම මාර්ගය අපට ලැබිලා තියෙනවා. ඉතින් අපි උදෑසන අවදි වෙනකොටම අපට බුදු ගුණ සිහි වෙන්න වාගේ අදිෂ්ඨාන කරගන්න පුළුවන්. අද දවසේ කරන සෑම ක්‍රියාවක් පාසා මට ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන හැටියට පැවතීමට සතිය නුවණ එළඹ සිටියවා කියලා අදිෂ්ඨාන කරගෙන වැඩ කරන්න පුළුවන්. ඒ විදිහට වැඩ කරනකොට අපට පුළුවන් සෑම කටයුත්තකදීම අදාළ වූ ධර්ම මානසිකාරයකින් යෙදෙන්න. තබන පියවරක් ගානේ හෙළන හුස්ම රැල්ලක් වාසා අපට ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන හැටියට පවතින්න පුළුවන් මේක තේරුම් ගත්තාම. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරමු අපි සසර බොහෝ පින් පුරලයි උතුම් මිනිසත් බවක් ලබා තිබෙන්නේ. ඒ මේ මනුෂ්‍යාත් භාවයේහි අපි දවසින් දවස මෝරණ සඳක් වගේ මේ ආර්ය ශ්‍රැක මාර්ග අනුගමනය කරන අතරත අපට මෙන් මේ ලෝවැසි සෑම දිනාටම මේ වාග්ය උදාපත් වේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිංසන කරන්නට ඕන. ඒකම අපි ප්‍රාර්ථනා කරන්නට ඕන. අද අපට මේ ප්‍රතිරූපදේශ වාසයක పూర్වයේ කත පුණ්‍යතාව ඇතුව ආත්ම සම්මා ප්‍රණිධිය ඇතුව සත්පුරුෂ ආශ්‍රය ඇතුව මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගමන් කරන්න වාසනාව ලැබිලා තියෙනවා වගේ නිවන් දක්නා ජාති දක්වාම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුවම භවයක් භවයක් පාසාම අපට පිළිවෙත් පුරා ගන්නට වාසනාව වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්නට ඕනේ. එසේ ප්‍රාර්ථනා කරගන්න අතර මේ සැකෙමින් දක්වන ලද ධර්ම කාරණා දහම් පොත්පත් කියවීමෙන්ද ධර්මදර විනයදර කල්යාණ මිත්‍රයන් සමග සාකච්ඡා කිරීමෙන්ද ධර්ම ශ්‍රවණී කිරීමෙන්ද අසුව දහම් ප්‍රදානුව තේරුම් විමසීමෙන්ද ආબોධ කර ගැනීමට උත්සාහ වඩත්වා කියා අපි මෛත්‍රියෙන් ආරාධනා කරනවා ඒකම බුද්ධ ධර්මයේ තියෙන එක ਸਰව සාධාරණ දෙයක් ඒ ਸਰව සාධාරණෝ මේ උතුම් ධර්ම ස්වභාවය ලෝවැසි සකල ජනතාවටම ආબોධ කර ගැනීමේ අවස්ථාව සැලසේවා එමගින් මේ ලෝක ධාතුවේ හාත්පසින් ඇවිල දැල්වෙන 11 මහා ගිනි ජාලාවන් නිමාගෙන සදාකාලික සනසුම ඇති අජරාමර සාන්ත සීතල අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට සෑම දිනකටම ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිහිට වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්නට ඕනේ. ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසි අසංකේය කල්පලක්ෂයක් මෙම ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන හැටියටයි බෝධි සම්භාර පුරාගෙන ආවේ. ඒ ශාන්තිනායකයන් වහන්සේ මෙන් අවුරුදු 2590කට පෙර දසදහස් සාක්වල ඒකාලෝක කරමින් බෝමුල ආරාමයේ නිදගෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ පරිපූර්ණ කර ගනිමින් සකල ක්ලේශයන් වාසනාසහිත සකල ක්ලේශයන් සෝදා හරිමින් මාර පරාජය කොට ලෝතුරා සම්මා සම්බුදු වුණා. 45 අවුරුද්දක් ලොවට දහම් වැසි වැස්සෙව්වා. ඒ සරුවඥන් වහන්සේගේ ශාසනයේ සූවිසි අසංග ගණන් ජනතාව අමා මහ නිවනටපත් වුණා. අපිත් මේ පෙළේ මේ ගමන් කරනවා. අපටත් මේ සරුවඥන් වහන්සේ සසු ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා නිවිසනසී පැමිණවදාල අජරාමර ශාන්ත නිවන දක්වාම අතරක් නෑර ගමන් කර ගැනීමට මෙම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිහිට වේවා කියලා අපි ප්‍රාර්ථනා සබා ගනිමු. මෙතකින් අප විසින් ශස්පත් කරගන්නා ලද නිර්වාණගාමිනී කුසල සම්භාරයේ තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලයේහි බුද්ධ පූජාවක් වේවා. නවලෝතුර ධර්ම ධාතු ඉදිරියේ ධර්ම පූජාවක් වේවා. ආර්ය සංඝ රත්නයේ ඉදිරියේ සංඝගත පූජාවක් වේවා. කල්යාණ මිත්‍ර ගුරුතුමන්ගේ දෙපා මුල ගුරු පූජාවක් වේවා. සම්මා සම්බුද්ධ ශාසන චිරස්ථිතිය පිණිස ධර්ම බලයක් වේවා. අප සෑම දිනාට මේ කුසලානිසංස බලයෙන් මෙලව ජීවුව, පරලෝ සුගතිය, සාන්ත නිවන දක්වා අතරක් නෑර යා ගැනීමට ධර්ම ශක්තිය වැඩේවා. අවසන් වරට අපට දෙවියන් සහිත සමස්ත ලෝක සත්‍යයටත් මෙලව ජයගෙන, පරලොව ජයගෙන, සසර ජයගෙන, කෙලසුන් ජයගෙන, ආත්මය ජයගෙන අපරාජිතව බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ නිවී සැනසී වදාළ අග්‍ර අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වාසනා වේවා කියා කී ප්‍රාර්ථනා සබමු